උපරිලයින ආසන්නයේ පැවති කැළඹිලි තත්ත්වය දැන් අඩු තීරණ දක්වා වර්ධනය වෙලා රට අභ්‍යන්තරයට ඇතුල් වෙලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා ඒක හිත වෙනකොට ඉන්දියාව දෙසට අපෙන් ඉවතට ගමන් කරයි කියලා. ඒ කොහොම වුණත් අද රාත්‍රී සහ හෙට දවසෙත් අපි තදවැස්ස දිවෙන පුරහාම වගේ බොහෝ පළාත්වල වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් තදවැසි උනත් බලාපොරොත්තු වෙනවා මිලිමීටර් සාමාන්‍ය 150ක විතර උනත් වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් ගත්තොත් උත්තර වයඹ, උතුරු මැද ළඟට නිරිතිදික කොටසට වගේ වැසි තදවැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. පුළුවන්. දිවෙනවට මුහුදේ වැසි සමග විතින් විතහමන පදසලන් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දිවරසන ආධික ප්‍රජාව විමසිලිවත් වෙන්න කියලා මතක් කරනවා.